සියලුම ජනවර්ගයන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සිය ප්‍රජාතන්ත්‍රීය හා සාමූහික සංස්කෘතික අයිතීන් සාමයෙන් භුක්ති විඳීමට ඉඩ සලසන සමාජයක් ගොඩනැගීමට අපේ කැපවීම පිළිබිඹු කිරීමක් වශයෙන් 1986 මැයි පළමුවෙනි දින නිදි නැති නදියේ නාදය ප්‍රසංගය අපේ පූර්ණ සහාය ඇතිව මහජන වේදිකාව විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලදී. චාල්ස් අබේසේකර සභාපති ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය